ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම වටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස මගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් ඒ උතුම් වූ සාරඥයන් වහන්සේගේ ධර්මයෙන් මෙදක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. එහෙනම් අද දවසේ මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතිගාම්භීර වූ ඒ පටිච්චසමුප්පාද ධර්මයෙන් කොටසක් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. එක අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේ සමීපයේදී කියනවා භාගතුන් වහන්සේ ගොඩක් අය කියන මේ පටිච්චසමුපාදය ගොඩක් අමාරුයි ගැඹුරුයි කියලා. හැබැයි මට මේ පටිච්චසමුපාදය අමාරු ගැඹුරු බවක් නම් තේරෙන්නේ මට මේක හොඳට වැටහෙනවා කියලා. ඉතින් භාගතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා මා හේවන් ආනන්ද එහෙම කියන්න එපා. ඒ තරම් ගැඹුරු ධර්මයක් තමයි පටිච්චසමුපාදය කියලා කියන්නේ. භාගතුන් වහන්සේ ඒ ආනන්ද හාමුදුරුවටත් ඒ තරම් ගැඹුරුයි කියන මේ කාරණාව පෙන්නනවා නම් මේ පටිච්චසම්පාදේ අපිට ඊටමත් අල්ප මාත්‍රයෙන් තමයි වැටහෙන්නේ. ඉතින් අපිට වැටහෙන මාත්‍රයෙන් අපිට කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පිටින් පින්නතුනේ සාමාන්‍ය අංග 12 කී යුක්ත පටිච්චසම්පාදේ තමයි ඔය ඇත්තෝ අපි ගොඩක් දෙනෙක් දන්නේ. නමුත් පටිච්ච සමුප්පාදයන් ගොඩාක් ධර්මතා ධර්මයන් ත්‍රිපිටකයේ විවිධ විදිහට තියෙනවා. දැන් අපි පටිච්චසමුප්පාදයේ අංග 12ක් ප්‍රත්‍යේලාණේ කියන එකට පෙන්වන්නේ එතන. ඒක හැමෝම දැනගන්න ඕන මුලින්ම ඒ අංග 12න් යුක්ත පටිච්චසමුප්පාදය තමයි ඉස්කෝලවලද දහම් පාසලේද අපි සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න. දැන් අභිධර්මයෙන් ගත්තොත් එහෙම එහෙම ප්‍රත්‍ය වෙන 24 ධර්මයක්. ඒවට ඒ කියනවා සූවිසි ප්‍රත්‍ය කියලා කියනවානේ. ඒ 24 ධර්මයක් වෙනවා. ඉතින් මේ ඔක්කොම දැනගන්න ඕනේ අපිට මේ ඉගෙන ගන්න අවශ්‍ය නම් දැනගන්න. ඉතින් නමුත් ප්‍රායෝගිකව අපි කොහොමද මේ පටිච්චසමුප්පාදයේ මේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ? ඒ තුලින් කොහොමද ධර්මය අවබෝධ කරන්නේ කියන එක තමයි ගොඩක් තැන්වල එහෙම නැත්නම් ගොඩක් පුජ්‍යලයන්ට අවබෝධය නැත්තේ. ඉතින් මම අන්න ඒ කොටස කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට තේරිච්ච විදිහට ඒත් මොකද ඒක භාගතුන් වහන්සේ මෙච්චර ගැඹීරයි කියනවා නම් එහෙනම් අපි කියලා දෙනකොටත් යම් යම් අඩුපාඩු එකේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ විදිහට බලන්න උත්සාහ කරමු. ඉස්ලාම හැබැයි මේ අංග 12න් පටිච්චසමුපාදයේ ආශ්‍රයම තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මම අර සූවිසි පත්‍රයත් මේකට පොඩ්ඩක් එකක් දෙකක් මේකට සම්බන්ධ කරන්න බලන්න. දැන් පින්නතුනේ අපි දන්න අංග 12 කින් යුක්ත පටිච්චසමුපාදයේ පළවෙනි එක ඉහළින්ම පටන් ගන්න අවිද්‍යාව එන්නේ. අවිද්‍යාපච්චය සංඛාර. ඒක අපි පොඩ්ඩක් තේරුමත් අපි දැනගෙන යන්න ඕන මුලින්ම. අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන, විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය සලායතන, සලායතනපච්චය පස්ස, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ. වමන තියෙන්නේ නේද? ඒ ටික පොඩ්ඩක් අපි අර මොකද්ද මේකෙන් කියන්නේ කියන එක පොඩි කාරණාවක් ඉස්සෙල්ලා දැනගෙන ඒක ඉතින් අපි අර විභාගෙට එම් පාඩම් කරන විදිහ හැබැයි. ඒක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. හැබැයි මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ ඊට පස්සේ පොඩ්ඩක් තව විදිහකට දැනගන්න අවශ්‍ය වෙනවා. දැන් අවිද්‍යාව කියලා අපි හඳුන්වන්නේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන කාරණා. ඒ කියන්නේ දුක්ඛය කියලා එකක් තියෙනවා ඒක දන්නේ නැහැ. දුක්ඛාරි සත්‍ය. ඊළඟ දුක්ඛයට හේතුවක් තියෙන දුක්ඛ සමුදය. ඒක තමයි තණ්හාව. තණ්හාව තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් පෙන්නනවා. ඉතින් තව විදිහට පෙන්වනවා මේක රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වශයෙන් පෙන්නනවා. මේ විදිහට තණ්හාව දන්නේ නැහැ කියන එක. ඒ වගේම තණ්හාව නැති කරොත් දුක නැති වෙන්නේ නිවන එන්නේ. එහෙනම් මේ නිරෝධයක් කියලා එකක් තියෙනවා නිවන කියලා එකක්. ඒක දන්නෙත් නැහැනේ. ඒක නම් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මේක. ඒතර මේක යන්න ඕන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. පටිපදා දන්නෙත් නැහැ. අනේක දන්නේ නැති එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෝහය කියලා කියන්නේ තෝකටම තමයි. එතකොට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර සකස් වෙනවා කියලා කියන්නේ. සංස්කාර ගත්තාම පුඤ්ඤාභි සංස්කාර පින්කම් කරනකොට ඇති වෙන ඒවා කල්පින්කම් කරන ඕන තැනකදී තියෙන මොකද්ද පුඤ්ඤාභි සංස්කාර. ඊළඟට තියෙනවා අපුඤ්ඤාභි සංස්කාර කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පව්කම් කරන වෙලාවේ තියෙන මොනවාද? අපුඤ්ඤාභි සංස්කාර. ඊළඟට ওই අරූපාවචර ධානය කියලා જાතියක් තියෙනවාල දන්න ඇති. ඒ තමයි ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේසඤ්ඤානාසඤ්ඤායතන කියලා මෙන්න මේ අරූප සමාපත්තීන් වලට ගිහින් ඒ වගේ ඒ යම් කිසි කෙනෙක් ඒවයින් මිදිලා ඒවා ඉන්නවා නම් අන්න ඒවයි කියන ඒවට සම්වැදිලා ඉන්නකොට එයාගේ හිත අල්ලලා තියෙන අන්න ඒ ආනෙන්ජාපි සංස්කාරවල. හෙලවෙන්නේ සෑහෙන කාලයකට වෙන ඒවා සංඥා නාසඤ්ඤායතෙන්ට ගියා මහා කප් 84000ක් අවශ්‍ය තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවිය ඇතුළ ඔක්කොම විනාශලා යන 84000ක් ආරයක්. එතන ඉන්න කෙනා ඉන්නවා. දැන්ටත් ඉන්නවනේ අපි දන්න කෙනෙක් එහෙමත් නේද? කවුද ඒ? බුද්ධකරම් පුත් එහෙම ඉන්නේ. එතන ආලාර කාලාමින් ඉන්න පල්ලෙහාකේ. නැත්නම් ඒ නිසා තමයි හෙල්ලෙන්නේ නැහැ කියන්නේ සෑහෙන කාලයකට හෙල්ලෙන්නේ. ආනින්ජාග සංස්කාර. ඉතින් තව ගත්තාම ඔක කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා බෙදෙනවා. දැන් ඒක න්‍යායාත්මකව අපි පොඩ්ඩක් දැනගෙන අපි ඉදිරියට යමු. ඒතර සංකාරපච්ච විඥානයි. ඒතර විඥානය කියපුවම පරිසම්පාද එතන පෙන්වන්න පින්නතුනේ ප්‍රතිසන්දි විඥානය. ඒ කියන්නේ නැවත අපි උප්පත්තියක් සලස්ස ගන්නකොට ඉස්සෙල්ලා මෞකසට බිහි වෙන විඥානය ගැන තමයි එතන පෙන්වන්නේ. හැබැයි පටිසම්පාදයේ ඒකචිත්තස්සන පටිසම්පාදයේ එහෙම නෙවෙයි. ඒකචිත්තන එක හිතකින් තව හිතක් උපදිනකොට නට ගන්නවා. ඒ කියන්නේ හිතකින් හිතකටත් අපි මේ පටිසම්පාදේ සම්බන්ධයි. එතකොට එතන මෞකසය පිළිසිඳ ගන්නවා කියන එකක් නැහැ. ඒ කියන්නේ හිතකට පස්සේ තව හිතක් ඇති වෙනකොටත් නැවත නැවත විඥාන ප්‍රතිසන්දි වෙනවා. ඉතින් අතන දැන් මේ අපි කතා කරන තැන පෙන්වන්නේ ප්‍රතිසංයුත් විඥානය කියලා කියන්නේ අර මෞකසට වැස ගන්න අවස්ථාවේදී පහළ වෙන පළවෙනි හිත. එතකොට එතකොට ඊළඟට ඒත් එක්ක විඥානපච්චය නාම රූපා. නාම ධර්ම කියලා જાතියක් තියෙනවානේ. එතකොට නාම ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ හිතත් එක්කම හටගන්නා වූ ධර්මතා සමූහයක් තියෙනවා. ඒ තමයි කියන්නේ පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතේන්ද්‍රිය ඒකාග්‍රතාවය යනාදි වශයෙන් විතක්ක ਵਿਚාර ආදි වශයෙන් මෙන්න ධර්මතා ටිකක් තියෙනවා. අන්නේ ධර්මතා නාම ධර්ම කියලා කියනවා. ඒ වගේම රූප තියෙනවානේ අපි දන්නවානේ රූප. දැන් ওই පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලින් සුද්දාෂ්ටක වලින් හැදලා තියෙන මේ රූපනේ අපේ ගස්කල් පර්වත ඒවා විතරක් නෙවෙයි අපේ කයත් එක්ක බැඳිච්ච දේ. එතකොට අර කයක් කියන එකක් නැත්තම් ඒ කියන්නේ ඇස කන දිව නාසය කය මේවත් එක්ක බැඳිලා නැත්තම් අනිත් බාහිර තියෙන ඒවායින් ඇති වැඩක් නැහැනේ. ඒතර මේ කයත් එක්කම තමයි මේ ඔක්කොම බැඳෙන්නේ. ඒතර මේ රූප කියපුවා මේ අපේ තියෙන ආධ්‍යාත්මික බාහිර රූප කියන එක තමයි එතන පෙන්වන්නේ. ඇහත් ගත්තොත් ඇහැට එන රූප වර්ණ රූප. එළියෙන් තියෙන ඒවානේ. අන්න ඒ විදිහට රූප පෙන්වනවා. ඒ වගේම ඊළඟ කාරණාව පෙන්වනවා නාම රූපච්ඡ සලායතන කියලා. එතකොට මේ ආයතන හයක් තියෙනවා චක්කායතනේ ඇහත් එක්ක තියෙන එක ඇහත් එක්ක සම්බන්ධ වෙනකොට ආයතනේ කන ශබ්ද සෝත ආයතනේ එනත්තම් ඒකට සද්ද එන්නේ නහයට දිවට ඊළඟ කයට තව එකක් තියෙනවා මන ආයතනේ කියලා. මම ඒක පොඩ්ඩක් තව ටිකක් විස්තර කරලා කියලා දෙන්නම් පස්සේ. ඒ වගේ ආයතන හයක් තියෙනවා අපිට. ඒතර වැඩගෙන සලායතන. නම් සලායතන තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒකට කියනවා පස්ස කියලා. එහෙනම් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙනම අනිවාර්යෙන් වේදනාවක් සකස් වෙනවා. එහෙනම් මොනවාද සකස් වෙන වේදනාව? ඔය ඇත්තන්ට දැන් ඕනම දැන් මේ මල් එකක් තියෙන ඉස්සලා මේක දිහා බලා ඉන්නකොට මනාප එකක් ආවොත් මොන වේදනාවක් හටගන්නේ? සුඛ වේදනාව. අමනාප එකක් ආවොත් එහෙනම් මොකක් හරි දෙයක් දැකලා අන්න එතන දුක්ඛ වේදනාව. මැද එකක් එන්නත් පුළුවන්. ඒකට කියනවා මොකද්ද? උපේක්ඛා වේදනාව. අනේ වේදනාවක් තියෙනවා. අනේ වේදනාව තමයි එතන පේන්නේ. වේදනාව ඉස්මතු කරන එතනදී. ඊළඟට තියෙන වේදනාව ප්‍රත්‍ය කරගෙනම තමයි තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාව ගත්තාම අර ඉස්සෙල්ල කියපු විදිහට උතන ගන්න අර ආයතනත් එක්කනේ. ඒ හින්දා ආයතනත් එක්ක ගත්තාම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී වශයෙන් ආයතන හයත් එක්කෙන තණ්හාව තමයි වෙන්නේ. ඒ වගේම තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාත් හැදෙන්නේ. ඊළඟට උපාදාන එක දැඩිවම ගන්නවා කියන එක ගැන තණ්හා කරපු එක දැඩිව අල්ලා ගන්නවා කියන එක තමයි උපාදානය කියලා කියන්නේ. දැන් තමන්ගේ ඇලීමෙන් තණ්හා වෙනවා කියන එකෙන් ඒක දැඩිවම ගත්තට පස්සේ ආන් ඒකට ඇලෙනවා අපි. හ්ම් තණ්හාව කරගෙනකොට දැන් අපි ඒක ඇලෙනවා කියලා කියන්නේ දැඩිවම ගන්න. ඒ කියන්නේ දැන් අර දැන් අපි ආස කරලා ගන්න හිතුනහම තණ්හාව ඇති වෙනවා. නමුත් ඒක අර මගේම කරගන්න තමන්ගේ තියෙන කැමැත්තක් වෙනවා. දැඩිවම බදා ගන්න ස්වභාවය. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. එහෙනම් මේ උපාදානය තියනවා නම් අනිවාර්යයෙන්ම භවය සකස් වෙනවා. ඒක තමයි තමන්ගේ ගතිය. තමන් කැමති දේ මොකද්ද? කාමයට කැමති නම් කාම ගතියක් තියෙන හිතේ. රූප කියලා කියපුවම ওই ධාන රූපාවචර ධාන වලට කැමති නම් රූප භවයක් නැත්නම් අරූප භවයක් තියෙනවා. එහෙනම් භව භවපච්චයා ජාති. ජාති කියන්නේ අයනාත උප්පත්තියක් තියෙනවා. ඉපදුනා නම් ජරා මරණ දිරලා යනා නේද? ජරාවටපත් වෙනවා කියන්නේ දිරනානේ අපි. දිරලා මරණයටපත් වෙනවා. ඒ ටික තමයි තියෙන උපාදානය ගත්තාම ඉතින් උපාදානය තියෙනවා කාම උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදාන කියලා උපාදාන හතරකුත් තියෙනවා. ඒක විස්තර කරන්න ගියොත් වෙලාව ටිකක්ම දෙන නිසා මම මේ පරිසම්පාදේ කොහොමද මේ ප්‍රායෝගිකව අපි අත්දකින්න කියන එක. දැන් ඕක ඔහොම කිව්වයි කියලා කාටවත් මේ අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිකන් දැනගෙන ලියලා ඉතින් විභාගයෙන් පාස් වෙන්නෙම පුළුවන්. එච්චරයි. ඒක දන්නවා ගොඩක් අය දන්නවා. ඒකවත් දන්නේ නැති කියන්නේ මේ වචන ටික දන්නෙත් නැතුව ඉතින් මේක තේරෙන්නේ නැති නිසා තමයි ටික අපි ටිකක් කලින් දැනගන්න ඕනේ. අපි ප්‍රායෝගික උදාහරණ වලින් මේ කාරණා බලමු. එතකොට තේරෙයි. දැන් ප්‍රායෝගික උදාහරණයක් අපි ගත්තොත් අපි හිතමු අපි ගිය ගිය භවයේත් අපි හිතමු අපි මිනිස්සු වෙලා මිපදුනා කියලා. උපකල්පනය කරමු අපි. ගිය භවයේ කිව්වොත් ඉතින් මීට අවුරුදු 100කට විතර කලින් ඉතින් සාමාන්‍ය හිතන සරලව හිතුවොත් අවුරුදු 100කට විතර කලින්. ඉතින් 100කට විතර කලින් උත් බුද්ධ ආගම ලංකාවේ තියෙන්නේ නැතිනේ. තිබුණානේ ඒක පැහැදිලිව පේන අපේ අතීත මූලාශ්‍ර ගත්තාම ඒක තිබුණා. ඒතර රුවන්ලිසෑය වගේ ඉසිද්දස්ථාන වගේ ඒවත් ඒ කාලේ තිබුණා අවුරුදු 100කට කලින් තිබුණා. 1500 කලින් එනවනේ නේද බුද්ධ ආගම. භාගතුන් වහන්සේ ඉතින් එතකොට ලංකාවටත් ඇවිල්ලා ලංකාවෙත් මේ වෙහෙර විහාරය ඇදලා අවුරුදු 100ක් වෙන කියලා කියන එච්චර කාලයක් නෙවෙයි. ඒ කාලෙත් අපි මිනිස්සු වෙලා හිටියානම් අපි එදත් රුවන්ලිසෑය වඳින්න යන්නේ නැති බෞද්ධය වෙලා. ඒ වගේ අටමස්ථානේ වඳින්න යන්නේ නැති. ඒ වගේ සිද්ධාස්ථාන වඳින්න ගිහිල්ලා පුදන්න ගිහිල්ලා අපි එදා යන්නේ නැතිව කරන්න යන්නේ නැති. බෞද්ධ වුණාම ඉතින් අපි යනවනේ එහෙම. හරි දැන් එහෙම යනකොට දැන් මම හිතන කල්පනා කරන්න බාන මෙන්න කියන දේ හොඳට. දැන් අපි ඒ වගේ රුවන්ලිසෑයම කියලා හිතමු රුවන්ලිසෑයට අදත් අපි ගිහින් වන්දනා කරන විදිහටම එදත් අපි වඳින්න පුදන්න ඇති. එහෙනම් මොකක් හරි චෛත්‍යයක් කියන රුවන්සෑය නැති වුණා. ඉතින් රුවන්සෑය කියලා හිතමු අපි ලේසියි ගන්න. ඒතකොට දන්න එකක් නිසා. එහෙනම් වඳින්න පුදන්න ඇති. ඒතකොට ඒ වඳිනක පුදනකොට කොහොමද අපි වඳින්නේ? භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙච්චර ප්‍රමාණයක් අපි දන්නවනේ තියෙනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන මේ චෛත්‍ය රාජයන් වහන්සේට මම වන්දනා කරනවා. සාදු සාදු. එතකොට ඒ රුවන්ලිසෑයකින් අපි කැමතිද නැද්ද එද? එහෙන් බලන්න කැමතිනේ. එතකොට රුවන්ලිසෑය ගැන අහන්න කැමතිනේ. රුවන්ලිසෑය අත ගාලා ස්පර්ශ කරලා වන්දනා කරන්න කැමතිනේ. එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස, කයයි මනසයි මේ ඔක්කොම මේ ස්පර්ශය රුවන්සෑය ස්පර්ශ කරන්න කැමති. කැමැත්තෙන් තමයි ඒ කරන්නේ. ඒ කියන්නේ ඒ ආශිතය කියන මොකක් හරි එම ස්පර්ශයට කැමැත්ත තියෙන. ඒව රූප ඒ ඒක දකින්න කැමති. ඒ ගැන අහන්න කැමති. එහෙම තියෙන අපේ. එතකොට අපි මේ පින්කම කර කරත් හිත් වලින්නේ දැන් හිත් પરම්පරාවක් නේ උපදින්නේ පින්කම් කරනකොට. ඉතින් හිතක් උපදින හැටිත් පොඩ්ඩක් මම මේත් එක්කම කියන්නේ කොහොමද මේ හිතක් සකස් වෙන්නේ කියලා. ඇහැට ඇහි තියෙන පින්නතුනේ චක්කු ප්‍රසාදය කියලා එකක්. මේ ඇහි තියෙන ඔක ඉංග්‍රීසියෙන් කරලා රෙටිනා කියලා එහෙම කියනවා. ඉතින් අර ඇහි ඉස්සරහා තියෙන මේ රූපවල තියෙන වර්ණය විතරයි ඇහැට එන්නේ. <clears throat> දැන් ඉස්සරහා තියෙන රූප දැන් මේ මල් මේවා එක ගත්තා මේකේ මේ ඔක්කොම හැදිලා තියෙන රූප කලාප වලින් චූටි චූටි අංශු ගොඩාක් එකතු වෙලා. ඇහැ හැදිලා තියෙනෙත් එහෙම රූප කලාප චූටි පරමාණු කියලා කියන්නේ. පරමාණු නේ මේක ඊටත් වඩා පොඩි එකක්. අන්තිම තැන. අන්තිම චූටි චූටි ඩොට් එක ගොඩක් එකතු වෙලා තමයි හඳයි. ඉතින් ওই රූප කලාපයේ කායිෂ තියෙන චිත්තක්ෂණ 17යි. වේගෙන් ඒක මොකද වෙන්නේ? හේතු ඇති වෙනකොට ඒක නැති වෙලා නැති වෙනකොට නැති වෙනවා. ඇහත් එහෙමයි, මේ ඉස්සරහා තියෙන එකත් එහෙමයි. ඉතින් මේ දෙකක් ඇහැට ආලෝකය තියෙනවා නම් මේක පේනවද නැද්ද අපිට දැන් මේ? පේනවනේ. පේනකොට ඔන්න ඔය දෙක එකතු වෙනවානේ ඇහත් රූපය. දැන් කනට මොනවද එහෙනම් කනේ අර තියෙන ප්‍රසාදයට සද්දේ. දැන් මම මේ දේශනා කරන සද්දේ එන්නේ මොකේද කනට. ඔය දෙක එකතු වෙනකොට හැදෙනවා විඥානේ. ඇහත් එක්ක හත ගන්නා විඥාණයට කියන චක්කු විඥානේ. කනත් එක්කන සෝත විඥානේ. නහයත් එක්කන නහයට ගඳ සුවඳ එනකොට ගාන විඥානේ, જીවහා විඥානේ දිවත් එක්ක නම් දෙකක් එකතු වෙනවා දිවයි රසයයි. ඒතර කයයි පහස පහස කියන්නේ ඉස්සර මොන හරි සූත් මේ තියෙන ඒවා ඇඟේ වදිනවා සීතල රස්නේ මధుර එක්කන මොකක් හරි ඇඟේ ටච් වෙනවනේ. ඇතුලේ තියෙන බඩේ අමාරු හැදුනත් එහෙමයි. කොන්දේ අමාරු හැදුනත් එහෙමයි. අර දෙකක් එකතු වෙන එකට කියන පොට්ටබ්බ රූප කියලා. කයට එකතු වෙනවා. දෙක එකතු වෙනවා. අන්න තුන්වෙනියා හට ගන්නා විඥානේ. හට ගන්න තැනත් එක නම දානවා. අන්න ඒත් එක්කම හට ගන්න තව යාළුව කට්ටියක්. ඒ කට්ටිය තමයි පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර, ජීවිතින්ද්‍රිය, ඒකාග්‍රතාව. ස්පර්ශයක් තියෙන, වේදනාවක් තියෙන, විදීමක් තියෙන. මොකක්ද ඒ විඳීම? ඒක තමයි එක්ක එක සුඛ නම් කැමති නම් සුඛ වේදනාවක් වෙන, අකමැති නම් දුක් වේදනාවක් වෙන, නැත්නම් උපේක්ඛා වේදනා. සංඥාව තමයි Taman දන්න විදිහට හඳුනා ගන්න. දැන් මේක හඳුනාගන්නේ මොකක් කියලාද? මල් වාස් එකක්. මේ වීදුරුවක්, කෝප්පයක්. ඔය විදිහට අඳුර ගන්න. මොන හරි තියෙන තියෙන එකක් Taman දන්න විදිහට අඳුර ගන්න. ඉතින් Taman දන්න විදිහට කාලෙන් කාලට යන ඉගෙන ගන්නවා කියලා කියන ඔය සංඥා හැම මොනක් කරගන්න එකද? එකතු කරගන්න, වැඩි කරගන්න. සංඥා ගොඩාක් තියෙනවා. ඒතර චේතනාවෙන් තමයි අර කට්ටිය ඔක්කොම දැන් අර දැන් බාසුන් නැහලා ගෝලේ ගොඩක් කෙනකොට හෙඩ් බාස් කෙනෙක් ඉන්න එපේ. එයා පස්සේ නරය වැඩ කරන. ආන් එයා වගේ කෙනෙක් තමයි චේතනාව. එයා තමයි කර්ම හදන්න ඇරහියන්නේ. එතකොට දැන් බලන්න දැන් රුවන්ලිසෑය වඳින්න ඕනේ කියලා Tamanට හිතට ලොකු චේතනාවක් දැන් එන්න එපේ. ඒ චේතනාවෙන් මම මේ රුවන්සෑයට මල් පූජා කරනවා ගිහිල්ලා වඳිනවා කියන චේතනාව පහළ වෙනකොට තමයි අනිත් ඒවා ඔක්කොම පිටිපස්සෙන් ඇදගෙන යනවා. කර්ම සකස් කරා. ඒතර මානසිකාරයකුත් ඒ පිටිපස්සෙන් එනවද නැන්ද? එනවා මනක් ක්‍රියාත්මක වෙන්න එපේ. ඒ වගේම ජීවිතයේ වැඩ කරන්න ඕන නැත්නම් ජීවත් වෙන්න ඕන ජීවිතින්ද කියන්නේ ඒකයි. ඒ අරමුණට එකඟ වෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාකාරීත්වයෙන් තමයි බලනවා කියලා කියන්නේ. ඒක හිතන්නේ හිත කෝටි ගාන මොකද වෙන්නේ? ඇති වෙලා තමයි අපි බලනවා කියන එක මේ මල් මල් කියලා එක අඳුර ගන්න හිත කෝටි ගාන මොකද වෙනවා? ඇති වෙලා නැති වෙලා තමයි මේ මල් වාස් එකක් කියලා හඳුනාගෙන ඒක දිහා බල බල ඉන්නකොට කෝටි ගණන් ඇති වෙලා නැති වෙලා කියලා ප්‍රකෝටි ගණන් කියන්න බැරි තරම්. ඉතින් ඒ වගේ හිත් වලින් තමයි එදා මොකද්ද? එදා ඒ හිත් ඒ හිත සකස් කරගෙනම තමයි රුවන්ලිසාවේ වැන්දෙන්නේ. එතකොට ඒ හිතේ අර චේතනාවෙන් චේතනා කර කර නේද කරන්නේ. එහෙනම් චේතනාවෙන් තමයි කර්ම සකස් වෙන්නේ. චේතනාවෙන් තමයි සංස්කාර වෙන්නේ. නැවත නැවත අපි සකස් කරගෙන ඒව සිද්ධ වෙන්නේ මොකෙන්ද? චේතනාව තමයි මුල් වෙන්නේ. අර හිතේ හිත සකස් වෙනකොට හිත කියලා කියන්නේ විඥානය විතරක් නෙමෙයි. විඥානයත් එක්ක අනෙත් ධර්මතා ටික ඔක්කොම එකතු වෙලා කරන වැඩේ තමයි මොකද්ද? මේ සිතේ ක්‍රියාකාරීත්වය. එහෙනම් දැන් සරලව ගන්නකො එහෙනම් රුවන්ලි සෑය දැන් බැලුවනේ වැන්දා නේද? වඳිනකොට අනේ රුවන්ලි සෑය වන්දනා කරන් තියනවා නම් හොඳයි කියන එක නැවත නැවත බලන්න තියනවා නම් හොඳයි කියන සිතුවිල්ල හිතේ එනවද නැද්ද? දැන් අතක් වඳිනකොට හිතනනේ ආය පාරක් මට අන්දාපුරේ යන්න ඕනේ. ඈ ආයෙ ගිහිල්ලා වඳින්න ඕනේ. ඒ කියන්නේ ආය පාරක් රුවන්ලිසෑය බලන්න ඇහැක් හදාගත්තට කමක් නැහැ කියන සිතුවිල්ල තියනවද නැද්ද? තේරෙන්නේ කනක් හදාගත්තට කමක් නැහැ. එහෙනම් ආයතන නැවත හදාගත්තට කමක් නැහැ කියලා Tamanට ඒ කැමැත්ත තියෙනවා නම් තේරෙන්නේ නේද? ආන් ඒ කැමැත්ත තියෙනවා නම් නැවත ඇහැක් හදන්න උප්පත්තියක් ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඉපදුනා නම් අපේ ඇහැ ඉපැද්දුවා නම් ඇහැ වයසට යනවද නැද්ද? ඇහැ දිරනවද නැද්ද? ඇහැ මැරෙනවද නැද්ද? එහෙනම් ඇහැ දුකටපත් වෙනව නේද? එහෙනම් ඔය දුක දන්නේ නැහැ නේද? එහෙනම් එදා පින්කම කරගත්තත් දැන් මේකෙන් කියන්නේ පින්කම් කරන්න එපා කියන එක. මේ තේරුම් ගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. හ්ම් එතකොට එහෙනම් එදා අපි වැඳ වැඳ කරපෙගේ විපාකයේ විදිහට අද අපිටත් ඇහැක් හම්බෙලා තියෙනවා. එහෙනම් දුක කියන එක දැනගෙනද ඒ සංස්කාරයේ හැදුවේ දුක කියන එක දන්නේ නැතුවද? දුක කියන එක දන්නේ නැතුව. ඒක තමයි අවිද්‍යාපච්චය පුඤ්ඤාභි සංස්කාර. පින්කම් කරත් එහෙම වෙයි. සංස්කරණය කරොත් නැවත නැවත සංකතං අபிසංකරන්ති කියලා කියන්නේ නැවත නැවත හැදුවොත් අනිවාර්යෙන් සකස් කරොත් අපි සංසාරේ යනවාමයි. පින් කරත් යනවා, පව් කරත් යනවා. පෙවක පින් කරනකොට තියෙන වාසිය තමයි අපි සුගතිගාමී වෙන්න තියෙන ඉඩකඩ, සුඛ විපාක ලබන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඒකත් දුකක්. දැන් අපි මොන මොනද හොඳටම දැන් අපේ තෝක මිනිසෙක් කියලා තියෙන හොඳම සැප සම්පත් ලබාගෙන ජීවත් වුණත් ඇහැදිරනවා. කොච්චර විදිහට ඉගෙන ගත්තත් මොන දේ සම්පමව කරත් ඒත් දිරනවා. ලෙඩ වෙනවානේ ඒත් ඇහැ. ඒ ඒ ඇහැම මැරෙනවානේ. මොකද ඒ රූප කලාප වෙනස් වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඉතින් ඒ වයින් මේ රූප හැදිලා තියෙන්නේ. ඒකත් එක්ක ඇති වෙන වේදනා දියබූලක් අපි හැම වෙලේම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සංඥා මිරිගුවක් වගේ කියලා නේ කියන්නේ. දැන් මේ මල් කෑලි ටික ඔක්කොම කුඩු කරලා මේවා කරාම මේ මල් වාස්කයක් කියලා එකක් ඔතන නැහැ. නේද? ඒ වගේ සංඥාවක්. දැන් අපි අලුත් විදියට ගත්තොත් අර ටීවී එක වගේ තියෙන ස්ක්‍රීන් එක තියෙන අර පික්සල් නේ තියෙන්නේ. පොඩි පොඩි ඩොට් ගොඩක් බල්බ් ගොඩාක් තමයි චූටි තියෙන්නේ. ටෙලිෆෝන් එකේ. කහ පාටයි, නිල් පාටයි, කොළ පාටයි, රතු පාටයි තියෙන්නේ. ඒ ටික වේගෙන් පත් වෙලා නිවෙනවා නිවි නිවි පත් වෙලා තමයි අපිට ওই රූපයක් මවල පෙන්වන්නේ. ඒක කියන්නේ පේන එකක් නේද? හැබැයි වේගෙන් සිද්ධ වෙන හින්දා අපිට දිගටම එහෙම රූප පේනවා කියලා එකක් තියෙනවා. නමුත් ඇත්තට වෙන්නේ අර වේගයෙන් ඇති වෙවි නැති වෙන එක. ඉතින් අපි හැමෝටම වෙන්නේ ඒක. ඉතින් තේරෙන්නේ නැහැ මොකද නිත්‍ය සංඥාවෙන් තමයි වෙන්නේ. දැන් මේ බල්බ් පත් වෙලා තියලා කියලා අපිට පේන්නේ. නමුත් ওই බල්බ් එකත් තප්පරයකට 50 සැරයක් නෙවෙයි නෙවෙයිපත් වෙනවා. ඇහැට පේන්නේ නැහැ නමුත් නිත්‍ය සංඥාවෙමයි ඉන්නේ. ඉතින් මේවා දන්නේ නැහැනේ. අවිද්‍යාව කියලා කියන්නේ මෙහෙම අනිත්‍යතාවයක් තියෙනවා නම් දුකක් වෙන බව දන්නේත් නැහැ. තමන්ගේ කියලා ගන්න ඕනේ නැති බව දන්නේත් නැහැ. ඒ හින්දා මේ දුක්ඛය දන්නේම නැති හින්දා මෙයා මොකද වෙන්නේ? නැවත සකස් කරනවද නැද්ද? සකස් කරනවා. ආ ඒක තමයි අවිද්‍යාපච්චය සංඛාර කියලා කියන්නේ. එතකොට අපි පෙර භවයේ එහෙම සංස්කාර කරගත්තා. ඒ කියන්නේ සංස්කාරෝ තියෙන අර හිත් પરම්පරාවලේ සකස් කරගත්තේ. ඒ වගේම අපි අරවලසයි බාලන්න ගියපු කට්ටියගෙන් අපි තම කතා කට්ටියක් හිටියා ඒගොල්ලෝ පින්කම් කරන්න ගියේ නෑ. ඒගොල්ලෝ ගියා මාළු අල්ලන්න අර වැව්වල. මේක ආර කියලා හිතන්න අපි. එතකොට එයාලා සකස් කරගන්නේ පින්ද පවුද? ඒ හිත් වලින් ඇති කරගන්නේ ප්‍රාණඝාතය. ඒ වගේම අර මස් මාංශ කන්න තියෙන කෑදරකම උවත් එක්ක ලෝභ සිතුවිලි, දේශ සිතුවිලි, සතා මරන්න දේශේපේ. එතකොට දේශයත් එක්ක ඉතින් ඒකෙන් ඇති කරගන්නේ පව්. එතකොට ඒවට කියනවා එහෙනම් එයා දැන් ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ කොහෙද? සතෙක් දැන් සතෙක්ගේ දිවිතොර කරනවා කියලා කියන්නේම ප්‍රාණඝාතය කරනවා කියලා කියන්නේ එයාගේ හිතේ කැමැත්ත තියෙනවා මැරුණට කමක් නැහැ. මගේ බෙල්ල කැපුවට කමක් නැහැනේ. දැන් අර සතාගේ බෙල්ල කපනවා කියලා කියන්නේ සත්ත්වයේ බෙල්ල කැපුවට කමක් නැහැ. එහෙනම් නිරයට ගිහිල්ලා අපි මොකද වෙන්නේ? අපේ බෙල්ල කොයි වාර ගානක් කැපෙනවා. ඒ අපේ කැමැත්තෙන්ම නිරේට යන්නේ. අකමැත්තෙන්නේ. එහෙනම් ඒ පව්කම් කරනකොටත් ඒ ඒ දුක දන්නේ නැති හින්දා තමයි එහෙනම් අවිජ්ජාපච්චය අපුඤ්ඤාමි සංස්කාර. දැන් රුවන්ලිසෑය ළඟට ගිහිල්ලා ගිහිල්ලා අපි හිතමු රුවන්ලිසෑය දිහා බලාගෙන ඉන්න. බලා ඉන්නකොට අන්නේ රුවන්ලිසෑය සුදු පාටට හිත එකඟ වෙනවා. නේ ඔයත් දකින්නත් ඇති පහුගිය කාලේ ස්වාමීන් වහන්සේ නමක් එහෙම බලාගෙන එහෙමත් හිටිය. දන්නේ නැහැ මම නම් මොකද කාරණා කියලා. නමුත් කෙනෙකුට පුළුවන් එහෙම බලා ඉඳලා ඒ සුදු පාට කියන එක හිතට ගන්න. ඒකට කියනවා ඕදාත කසිනේ කියලා. ඕදාත කසිනේ. දැන් ආලෝකය කියන එක ගත්තොත් එන්නේ ආලෝක කසිනේ. ඒතකොට අනිත් එකක් කාම අරමුණු, රාග අරමුණු මුකුත් නැහැ, දේශ අරමුණු නැහැ. එතකොට මෙන්න මේ තියෙන රාග දේශ අයින් වුණා නම් එතන තියෙනවා ඒ අරමුණ කාමයන් නැති අකුසලයන් නැති අරමුණ. ඒ තුළ හිත එකඟ කරගන්න. හිත එකඟ කරගෙන ඒකෙන් රූපාවචර ධානය වලට යන්න පුළුවන්. දැන් හුස්ම රැල්ල බලනවා කියන එකෙත් ඒක නෙවෙයිනේ. ඒකත් ඇවිල්ලා මේ කාම අරමුණක් නෙවෙයිනේ. නේද? يعني කැමති කෙනෙක් දිහා බලන් හිටපුවාම අපිට එන්නේ රාග ආදී සිතුවිලි. අකමැති කෙනෙක් දිහා බලන් හිටපුවා ද්වේෂය. ඇටසැකිල්ලක් දිහා බලන් හිටියා. රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ නේ. මැද නේද? එහෙනම් හුස්ම රැල්ලත් ඒ වගේ එකක් නේ. නම් ඒකින්ද තමයි එතන පෙන්නන්නේ. ඒතර මේ රාගයේ දේශේ නැති අරමුණක් ඔන්න අල්ලගෙන දිගටම කරගෙන යනකොට අපේ හිත ධාන වලටපත් කරගන්න පුළුවන්. ඒතර රූපාචර ධාන තියෙනවා හතරක් ඊළඟ දින අරූපාචර ධාන. දැන් එහෙම ඉඳලා ඒක පුජ්‍යලයේ අරූපාචර ධානය පුදවා ගත්තන ඒත් ගිහිල්ලා අර බ්‍රහ්ම ලෝක ලොපෙදෙනවනේ. දුකද නැද්ද? මහා කප්ප 84000ක් ගිහිල්ලා හිටපුවා. එතනක් දුකයිනේ. එහෙන් බුදුහාමුදුරන්ගේ බණවත් අහන්න බෑනේ දැන් උද්දකරාම් පුත්‍රනේ. කල්ප 84000ක් යනක බණ කියන්නේ ඉස්සල්ලාම හෙව්වේ කවුද? උද්දකරාම් පුත්‍රනේ. නේත් නෑනේ. එහෙනම් දැන් එතෙන්වත් එහෙනම් එයා ගියා කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. එහෙනම් දුක දන්නේ නැති හින්දා නේද ආනෙන්ජාවි සංස්කාර හදන්නේ. එහෙනම් අවිද්‍යාව පත්‍ය මොකද්ද? ආනෙන්ජාවි සංස්කාර. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංකාර කියන එක තේරෙනා නේද? එහෙනම් පෙර කරපේ කුසලයේ අකුසලයේ හේතුයෙන්ම අර නිරේට යන කට්ටිය අනිවාර්යයෙන්ම බහා තැබුවා වගේ උස්සලා තිබ්බා වගේ නිරේට යනවා. ආයක නවත්තන්න බැ දිව්‍ය ලෝක යන කට්ටිය. දිව්‍ය ලෝකෙට යනවා. මනුෂ්‍ය ලෝක යන කට්ටිය මොකද වෙන්නේ? ඔක තියෙන සූත්‍ර දේශනාවක කියන අම්මයි තාත්තයි සුදුසු කාලයේදී ඒ දෙන්න එකතු වුනහම එතෙන්න කවුද? ගන්ධබ්බ කියලා. ගන්ධබ්බ කියලා කියන්නේ මේ පාවි පාවි ඉන්නවා කියන එහෙම එකක් නෙවෙයි. එතන తాවකාලික භවයක් තියෙන එතන. ඉතින් ඒ తాවකාලික භවයේ ඉන්න කෙනා මොකද කරන්නේ? ඉන්න කෙනා කියලා කියන්නේ ඇත්තට මේ නේද? අර මැරිච්ච ගමන්ම తాවකාලික භවයක උප්පත්තියක් ලබනවා. ඒ తాවකාලික භවයේ උප්පත්තිය ලබන කෙනා මොකද වෙන්නේ? අර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ කර්මය අනුව තමයි හොයාගන්නේ. අම්මා තාත්තා කියලා නම් දන්නේ ඉස්සෙල්ලා. කවුද කාන්තාවක් පුරුෂයෙක් විතරයි. ඉතින් තමන්ගේ ගිහිල්ලා ඉතින් මෙතන හොඳයි කියලා දැනගත්ත ගමන් අර අම්මගේ උදට බැහැ ගන්නවා. ඉතින් බැහැ ගත්තාම පින්නතුනේ අන්න එතන බැහැ ගන්න අවස්ථාවේදී ඉස්සල්ලාම අල්ලගන්නේ අම්මගේ අසූචි ගොඩකුයි අර ඩිම්බයක් කියලා තියෙනවා තාත්තගේ අසූචි ගොඩකුයි දෙක එකතු වෙලා මේක හදන්නේ කල්ලි ඉස්සල්ලා. ඔන්න ඕක තමයි අපි අල්ලන්නේ ඉස්සල්ලා. එතකොට ඔන්න ඔතනදී තමයි අර ප්‍රතිසන්දි විඥානය. එතකොට මොකද්ද මේකට හේතු වෙන්නේ? අර කරපු එක්ක පුඤ්ඤාවි සංස්කාරය එක්ක අපුඤ්ඤාවි සංස්කාරය. එහෙනම් සුගතිගාමී වෙන්න නම් මොකක්ද හේතු වෙන්නේ? පුඤ්ඤාවි සංස්කාරයම. ඒතර අපි මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදලා තියෙන්නේ පුඤ්ඤාවි සංස්කාරයකින්ද ඒක ප්‍රත්‍ය කරගෙනම තමයි විඥාණය නැවත සකස් වෙනවා මෞකුසේ හැබැයි සකස් වෙන තනියම විඥාණයට. අනිවාර්ය විඥාණය සකස් වෙනකොට රූප දෙකක් එකතු වෙන්නම ඕනේ. මොකක්ද එකතු වෙන රූප දෙකද? එතන තමයි මන එන්න ඕනේ. මන එන්නේ නැතුව බෑනේ. අර ඇහැ කියන එක හැදෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. මන එන්න ඕනේ. ඒ වගේම මනට අර පුඤ්ඤාභි සංස්කාරයේ තියෙනව ධම්ම රූපේ මනට එන්නේ ධම්ම රූප. දැන් ඔයත්වන්ට ධම්ම රූප කියන එක චුට්ටක් කියලා දෙන්නම්. දැන් අපි ඇහෙන් කලින් බලපුවා දැන් රුවන්සෑය දැන් බලනකොට දැන් රුවන්සෑය මේ වෙලාවේ නැහැනේ. මතක් වෙන්නේ කොහොමද? ඒ මනට එන්නේ. ඒක ධම්ම රූපය. ඇහැට, කනට, නාසයට, දිවට, කයට කලින් ගත් ඒවා තියෙන. ඒවා නැවත නැවත මතක් වෙන්නේ කාටද? මනට. හෙට කරන්න තියෙන දේවල්, කන්න ඕනේ, බොන්න ඕනේ, යන්න ඕනේ, යම් යම් තීරණ ගන්න ඕනේ. ඒ ඔක්කොම ධම්ම රූප. එහෙනම් මනසට එන්නේ අර කියපු නිපුඤ්ඤ අභිසංස්කාරය එන්න පුළුවන් ආකාර කීපයක් තියෙන ප්‍රතිසන්දියට. ඒ කර්මයේ විදියට එන්න පුළුවන්. ඒ කර්ම නිමිත්ත මොකද්ද ඒ පූජා කරපු මල් දකින්න පුළුවන් අන්තිම වෙලාවේ. මතක් වෙන්න පුළුවන්. අටපිරිකර පූජා කරන එක මතක් වෙන්න පුළුවන්. ඒ පිරිසත් එක්ක සාදු සාදු කිය කියා ගියපු එක මතක් වෙන්න පුළුවන්. ඒ පිනම මතක් වුණා තමයි කර්මය කියලා කියන්නේ. කර්ම නිමිත්ත කියලා කියන්නේ අර වගේ කෑල්ලක් මතක් කියලා. නැත්තම් ගති නිමිත්තක් වෙනවා. දැන් ඔය සමහර කට්ටිය කියන්නේ කළු පාට එක්කෙනෙක් වෙනවා මංගාවට කියලා මැරෙන්නේ. ඒ අර අපුඤ්ඤාවි පැත්තට යනවා. එතකොට ඕකෙන් එකකින් තමයි අපි ප්‍රතිසන්ද යන්නේ. එතකොට අම්මගේ කුසේ අර තියෙන රූපයනේ දැන් පටවිය ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච රූපයක් නේද? ඒක අපිට අයිතිත් නෑ පින්නතුනේ. කාගෙන්ද ගත්තේ? අම්මගේ ජරා ගොඩුගේ තාත්තගේ ජරා ගොඩුගේ එකතු කරලා තමයි දැන් ඒක හදත්තේ. ඒ අන්න එතන ඒ එතන ඉස්සල්ලාම මේ මන කියන එකේ තියෙන්නේ ප්‍රසාදේ දැන් හේ කියන චක්කු ප්‍රසාදේ තියෙනවා කියලා. ඒ වගේ මනේ තියෙන ප්‍රසාදයට කියන වස්තු රූපය කියලා. ඒක තියෙන ඉස්සල්ලාම හෘදේ වස්තුව. එහෙනම් ඉස්සල්ලාම හදන්නේ මොකද්ද? හෘදේ වස්තුව ආශ්‍රය කරගෙන තමයි වස්තු රූපේ තියෙන්නේ. ලේ ධාතුව ආශ්‍රය කරගෙන. අන්න එතන ඒකයි අර මනයි දැන් එතන එතන මේ මන තියෙන. එහෙනම් මනයි අර ධම්ම රූපයයි පින්කම් කරපු ඒ ධම්ම රූපයයි මනෝ විඥානය එකතු වෙනවා. ඒ තුන එකතු වෙනකොට තමයි එහෙනම් ඒත් එක්ක තනියම වෙන්නේ දැන් එහට හදන්නේ. එහෙනම් ඒත් එක්කම අනිවාර්යයෙන් පස්ස වේදනා සංඥා චේතන අර නාම ධර්මත් ඕනේ. එහෙනම් විඥානය ප්‍රත්‍ය කරගෙනම මොනවද ඇති වෙන්නේ? නාමයි රූපයි. එහෙනම් ප්‍රතිසන්දේච්චර අවස්ථා හරි නේද? දැන් ඕකට වෙලා දැන් අපි හදන පෙර කර්මත් එක්ක කෙනෙක් තව උස වෙන්න පුළුවන්, මිටි වෙන්න පුළුවන්, මහත වෙන්න පුළුවන්, නහය දෙවෙන්න පුළුවන්, ඇස් දෙක හදන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ආ පෙර දැන් ওই මගේ කර්මයක් තියෙනවා මම පෙර දොස්තර මහත්තයෙක් කියලා ඇස් දෙක නැහිම වුණා චක්කුපාල හඳුරන්න. දොස්තර මහත්තයෙක් වෙලා හිටියා. මෙලින් ඉඳලා හිනා වෙද වෙදකමට හරිය සල්ලි ගෙව්වේ නැහැ. එහෙම නැත්නම් එයා කිව්ව මට තාම හොඳ නැහැ. මේ වෙන හොඳ බෙහෙතක් බඳින්න කියලා බැන්දම නාවෙන්නද? ඇස් දෙක අන්ධ වෙන්න. එහෙනම් මගේ කැමැත්ත මොකක්ද දැන් තියෙන්නේ? පුජ්‍යලයන්ගේ ඇස් අඳුනාට කමක් නැහැ. එහෙනම් මම ඇස් දෙකක් හදන්නේ නැහැ. හදන්න පින නැහැ. එහෙනම් මම ඇස් දෙකක් හදන්නේ නැත්තේ අම්මා හින්දාද මගේ තියෙන කර්ම හින්දාද? එහෙනම් අපි හැමදාම කිව්වේ මොකක්ද අනිත් අයට බැන්නා මේ අපි හදාගත්ත එකට ඔය කියන්න ඕනේ කවුරු කියලාද? අනිත් අය කියලා. එහෙනම් අපිමයි මේ හදාගන්නේ. අපිම තාම යම කුසේ නැහැ හැම මොහොතකම අර චිත්ත පරම්පරාවට ඒ අණුව මේ මේ තියෙන රූප හැදෙනවා. එන අර පරණ තියෙන කුසල් අකුසල් අනුව දැන් ඔයත් දන්නවා ලක්කන සූත්‍රය කියලා සූත්‍රයක් අහලා ඇති. ඒ ලක්කන සූත්‍රයේ තියෙනවා මොනවාද? ලක්කන සූත්‍රයේ තියෙනවා බුදුහාඳුරන්ගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ ඇති වෙන්න කරපු පින්කම්. ඒ හේතුවෙන්ම තමයි දෙතිස්මා පුරුෂ ලක්ෂණ ඇතිලා තියෙන්නේ. නැබනේ පින්කම් හේතුවෙන් ඇති වෙන දේවල්. එහෙනම් මේ අපේ හැම මේ රෝම කූපයක් හැදෙන්න පවා පින් කරලා තියෙන්න ඕන හරියට හැදෙන්න. නැත්තම් මේ ඔක්කොම ඇදෙන්නේ මොකක් හරි එන්නේ. අර කරපුවා පින් පවවන. අකුසලයක් තියෙනවා නම් ඒක හරියට හැදෙන්නේ එහෙනම් කිසිම දෙයක් හේතු ප්‍රත්‍යක් නැතුව වෙන්නේ නැහැ නේද එහෙනම්? මොනෝග තමයි හරි ලස්සන දේ මේ පරිසම්පදේ හරි ඉගෙන ගත්තට ප්‍රායෝගිකව මේක දකින්න ඕනේ. එතකොට දැන් විඥානපච්චය නාම රූප දැන් ක්‍රියාත්මකයිනේ මේ මේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනකොට ඉතින් අර ඕක ඇත්තටම අම්මගේ කුසේ ඉන්නකොටත් අපිට ඇහැ මස් ඇහැ ලැබෙන්න ටික දවසක් යනවා. මස් කන ලැබෙන්න මේ මස් කන අපිට තියෙන ඇහැ ලැබෙන්න යන ආකාරය. කාලය ගියා වුණාට මතක තියාගන්න අරක ඇතුළේ හිටියට මේ මනෝමය කායට මේ මේවත් මේවා දැනෙනවා. අර ඇතුළේ තියෙනා වූ ওই මනෝමය කායක් කියන එකක් නැහැ කියලා කියනවා නම් පොට්ටපාද සූත්‍රය කියවන්නේ. ඒකේ කයවල් තුනක් ගැන පෙන්නන බුදුහාමුදුර. මේ තියෙන ඕලාරික කයත් පෙන්නනවා, මනෝමය කය පෙන්නනවා, සංඥා කය කියලා තව එකක් පෙන්නන මට මතක විදිහට ඒම තුනක් පෙන්න වචන වැරදුනා නම් සමහරවල් බලන්නක හරියට. ඒත් එහෙනම් මෙන්න මේ ඇතුලේ මේ මේකත් එක්කම බැහැගෙන තියෙනා වූ තව ඒ අර තියෙන හෘද වස්තු ආශ්‍රය කරගෙන එතන ඒක තියෙනවා. දැන් පුංචි කාලේ ඒ ළමයිට කතා කරනකොට බඩේ ඉන්නකොට උන් දඟලනවද නැද්ද? දඟලනවානේ අම්මලෙන් අහලා බලන්නකො නේ දඟලනවා මේවා කරනවා කකුල් මේවා කරනවා. එතකොට එයාට ඒ සංවේදනාව දැනෙනවා. දැනෙන්නේ එතකොට මේ මස් කනටද? නෑ නේද? මස් ඇහැටත් නෑ. ඒකනේ අම්මට තාත්තට හොඳට එහෙම ඉන්න කියන්නේ නැහැ කියලා. ඒ ඒ කාලේ එයාට තේරෙනවා ඒක. පස්සේ ඉතින් මතක නැති වෙන එක වෙනම කතාවක්. ඉතින් කොහොම වුණත් එහෙනම් දැන් පැහැදිලිව පේනවා මෙන්න මේ විඥාන නාම රූප ප්‍රත්‍ය කරගෙනම ඇහැ වැඩ කරනවද නැද්ද එහෙනම්? අම්මගේ කුසෙද්දිත් ඇහැ වැඩ කරනවා. අර මස් ඇහැ ඇති වෙලා අම්මගේ කුසෙන් එළියට ආවට පස්සෙත් ඇහැ ඇහැ කියන එක වැඩ කරනවා. කන කියන එක වැඩ කරනවා. ආයතනේ වැඩ කරනවා. ආයතනේ වැඩ කරනවා නම් එහෙනම් එකට ස්පර්ශ එනවද නැද්ද ආයෙත්? ඇහැට පස් ස්පර්ශ වෙන එක නම් පස්සේ. හ්ම් එතකොට කනට ස්පර්ශ වෙනවා, නහයට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනවා නම් අනිවාර්යයෙන්ම ස්පර්ශ වෙන එකේ වේදනාවක් තියෙනවා එක්ක සුඛ, එක්ක දුක, එක්ක උපේක්ඛා. එහෙනම් මේ අපිට දැන් එදා රුවන්ලිසෑයේ බල්ලා අදටත් අපිට රුවන්ලිසෑයේ පේනවා නේද? එහෙනම් ඒ රුවන්සෑයේ එදා බලපු හදාගත්ත කර්ම විපාක විදිහට අදත් අපිට රුවන්සෑයක් ලැබෙනවද නැද්ද හැට? එහෙනම් හේතුඵලයි නේද? හේතුඵලයි. එහෙනම් අයත් තේරුවන් නිසා ඒ බලාගෙන අර විදියට එකක් කරොත් එය අයත් මොකද වෙන්නේ? අයත් හදන එක. එහෙනම් හේතුඵලයි. අතීත හේතුයෙන් වර්තමාන ඵල. වර්තමාන ඵලය නෑ වර්තමාන ඵලය කියපුවා දැන් පොල් ගහකින් හදපුවාම පොල් ගෙඩියක් කැදුවාම පොල් ගහක් හැදුනා. ආය පොල් ගහක් ඒ පොල් ගහෙන් ආය ගෙඩියක් දැම්මොත් බිමට. ආය මොකද වෙන්නේ? ආය ගහක් හැදෙනවා. දැන් මෙතනින් කියන්නේ නෑ පින්නතුනේ කාටවත් පින්කම් කරන්න එපා කියලා. දැන් වැරදියට ගත්තොත් මේකයි මේ ධර්මයේ වැරදි පැත්තින් ගන්න එපා. පින්කම් නැත්තම් එතනින් එහාට යන්න බෑ. පින්කම් ඕනේ. හැබැයි පින්කම් කරලා එතනින් එහාට කරන්න දෙයක් තියෙනවා. ඒ නිවන් දකින්න ඕන වැඩ පිළිවෙල තියෙන බෝධිපාක්ෂික ධර්ම වඩන එකේ. දැන් අර චේතනාව කරනනේ පුඤ්ඤාභි සංස්කාර වලට. ඒ සංස්කාරවලම තියෙන බෝධිපාක්ෂික ධර්ම වඩන අදාළ සංස්කාරය. ආන් ඒ දේ ඒ දේවල් ටික කරගත්තොත් තමයි අපිට නිර්වාණය සාක්ෂාත් වෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් මෙහෙම හිතන්න කන්න දරුවන් නිසා ඒ කතාවම අපි කියමු බලන්න. එතෙන්ද ගියා මල් පහන් පූජා කරන හරියම සතුටින් හිත හරියම ප්‍රබෝධමත්. Taman සක්කා සීලය සම්පූර්ණ කරගෙන ඊට පස්සේ කරගෙන අර දිහා බලාගෙන හිත සතුට වෙලා ප්‍රීතිය ඇති වෙලා ප්‍රමෝදය ඇති වුනහම එහාට පුළුවන් යථා භූත ඥානය දකින්න. ප්‍රීතිය ප්‍රමෝදය සමාධියනෝනේ. ප්‍රීතිය ප්‍රමෝදය සමා ඒ කියන්නේ පස්සද්ධිය කියන එක තියෙන පස්සද්ධිය කියන්නේ සැහැල්ලු භාවය. දැන් වල ඒ වගේ පින්කම කරාම එහෙම තියෙනව නේද? ඒ වෙලාවට පුළුවන් නම් බලන්නකො භාවනා කළා කොහොමද කියලා. ධර්මයන් මෙනෙහි කරන්න. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ අරට වඩා වැඩි. මොකද ලොකු අතහැරීමක් එතන කරලා තියෙනවා දැන්ටම. අන්න ඒ විදිහට එහෙම කරන්න බලපුවාම එතන පැහැදිලිව පේනවා. ඉතින් ඒ ඒ පුඤ්ඤාභි ඒ පුඤ්ඤාභි සංස්කාරය කරගෙන ඒ පුජ්‍යල ඇතෙන්න ගිහිල්ලා රුවන්ලි සෑය කියන එකෙත් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු. විરૂප කලාපයකත් ඒකත් වෙනස් වෙනවා. එන එක අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. එන එක ඇතිලා නැතිලා යන පෙළෙන ස්වභාවයක් තියෙනවා දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. අපිට ඒක වෙනස් වෙනකොට නේ දුකක් තියෙනවානේ. දැන් දිරලා කඩාගෙන යනවා නම් එහෙම නේද? ඒක දිගු කාලේ. නමුත් ඒ මොහොතෙත් තියෙන. නැක මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඇහත් එහෙමයි නේද? ඇහත් දිරණ ස්වභාවයෙන් යුක්තයි. වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතු හේතු සකස් වෙනකොට ඇති වෙනවා හේතු සකස් වෙන්නේ නැති වුණා නැති වෙන රූප කලාප. එතකොට ඒක හට ගන්නා විඥානයත් බලන්න වේගෙන් ඒ විඥානයත් මොකද රූප ස්පර්ශ වෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් විඥානයත් අනිත්‍යයි නේද? එහෙනම් ඒත් එක්ක හට ගන්නා පස්ස වේදනා සංඥා චේතනා ආදී නාම ධර්ම ටිකත් ඒවත් අනිත්‍ය. එහෙනම් මෙතන මගේ කියලා ගන්න දෙයක් නැති බව යට තේරෙනවා. ඒක තමයි නැචකින්චි ලෝකේ උපාදීති කියලා කියන්නේ. නැවත උපාදානය කරගන්න දෙයක් මේ ලෝකේ නැත යනවා. එහෙනම් එයාගේ සංස්කාර මොකද වෙන්නේ? විසංකාර බවට පත් වෙනා නම් නැවත මේ ලෝකේ උප්පත්තියක් නැත වෙන. ඒ තමයි රහතන් වහන්සේ. අන්න ඒ ඒක තේරුම් ගන්න උමනාවයි. ඒක තමයි එන්නේ. එතකොට අපිට තේරෙන්නේ දැන් ප්‍රායෝගිකව අපි බලන්න ඕනේ දැන් ඇහැට රූපයක් එනකොට මේ රූපය පෙර කර්මයේ විපාකයක් හේතු බලයි. එතකොට මේ රූපයට එක්ක අපි ඇලෙන්නත් පුළුවන්. හොඳ එකක් ලැබෙනවා නම් පෙර කර්මයේ හොඳ කර්ම විපාකයක්. නරක එකක් හම්බෙනවා නම් නරක කර්ම විපාකයක්. හොඳ එකට ඇලෙනවා නරක එකට ගැටෙනවා. දැන් කරන් තියෙන්නේ හොඳ එකාවට ඇලෙන්න යන්නේ නරක එකාවට ගැටෙන්න යන්නේ. හේතුඵලයි කියලා දකින ජීවිතයේ ලැබෙන හැම දෙයක්ම ඇහැට හම්බෙන්නේ කනට හම්බෙන්නේ, නහයට හම්බෙන්නේ, දිවට හම්බෙන්නේ, රස හොඳ රස හම්බෙන්න පුළුවන්. ඇලෙන්නේ පායක ආයෙ මට මේක කකා යන්න ඕනේ කියලා තණ්හාව ඇති කරගත්තොත් ආයෙ දිව ලැබෙනවා. ආයෙ දිව ලැබෙනවා කියන්නේ දිව තනියම හම්බෙන්නේ නැහැ. මුළු ඇඟ ඔක්කොම හම්බෙනවානේ. ඉතින් මේක හම්බෙනකොට මොන තරම් දුක්ඛ ස්කන්ධයක්ද බලන්න. සංසාර දුක්ඛේ. දැන් බලන්න මේ වෙලාවේ මේ ලෝකයේ මේ තැන්වල නිරේ මොන තරම් සත්‍යෝ ಜಾති වෙලා මොනතරම් දැන් මේ ඇනගෙන කපාගෙන මොනතරම් දුක් විඳිනවද? තිරිසන් ලෝකේ මොනතරම් සත්‍ය දුක් විඳිනවද? പ്രേත ලෝකේ, අසුර ලෝකේ, දිව්‍ය ලෝකෙත් මේ ඇහැ අදාගෙන දුක් විඳිනවා. භ්‍රම ලෝකවලත් ඒ අයට වෙනම ආකාරයේ දුක් තියෙනවා. මනුෂ්‍ය ලෝකෙත් දුක් තියෙනවා. මේතාගෙන ಜಾති දරණේ ಜಾති ප්‍රත්‍ය කරගෙන ජරාටපත් වෙනවා, ලෙඩේනේවා, හැරණේවා මේ කොච්චර තියෙනවා. ඒ දුක්ඛ ස්කන්ධය අනාගතේ අපිට ලැබෙන්නට නියමිතද නැද්ද මේක මේ අවබෝධ නැත්තම් අතීතේ වින්දා දැනුත් විඳමින් ඉන්නවා ඒ දුක්ඛ ස්කන්ධය අනාගතේත් මොකද නැවත විඳීමට අපි බලාගෙන ඉන්න ඒ පැත්තටම තමයි අභිමුඛ වෙලා තියෙන්නේ මේක ගැන හිතනකොට මේ සංසාරය ගැන මොකක්ද ඇති වෙන්නේ මහා බයක් ඇති වෙන්නේ ඔන්න ඔය සංසාර බිය දකින්න නැති කෙනාට මේ සංසාරයේ දිග වෙනවා මිසක් කෙටි වෙන්නේ මේක දකින්න කෙනා මේ මොහොතේ බලන කොතෙන්ද මේක පටන් ගන්න කියන තැන. පටන් ගන්න පේනවද නෑ ඇහැට රූප ලැබෙන්නේ විපාකයක් කර්ම බවට පත් කරගන්න නැති වෙන්නේ එයා යෝනිසෝ මානසිකාරේ පාත්තන. කනට සද්දයක් එනකොට ඒක සද්දේ නැවත නැවත ආ යන්න එක එක පාටම කරන්න බැරි ටික ටික තමයි මේක පුරුදු කරන්න පුළුවන්. <clears throat> ඒක තමයි යෝනිසෝ මනසිකාරය දිගින් දිගට පුරුදු කරනවා කියලා කියන්නේ. පුළුවන්. හැමෝටම ඔබට මට අපි හැම කෙනාටම මේක කරන්න පුළුවන් දෙයක්. බුදු පියාණන් වහන්සේ බැරි දෙයක් කියන්නේ නැහැ. හැබැයි අපේ හිත තියෙන්නෙම සසරේ ඇලිලා ගැටිලා. ඉතින් අහපව් මේක මෙතෙන් ගන්නකොටම ආයෙත් අර පරණ එකටම එනවා. ආයෙ ගන්නවා ආයෙත් මොකද වෙන්නේ? ආයෙත් පරණ එකට යනවා. ඒ කියන්නේ පරණ පුරුද්ද තියෙන මොකද්ද? පරණ පුරුද්ද තියෙන්නේ ඇලිලා ගැටිලා. ඒ හින්දා මෙතන තියෙන්නේ ඒ අතීත කර්ම හේතුවෙන් වර්තමාන ඵලයක් හම්බෙලා තියෙන ඇහැට රූප ලැබීම, කණ්ඩ ශබ්ද ලැබීම, නහයට ගන්ධ ලැබීම, දිවට රස ලැබීම, කයට ස්පර්ශ ලැබීම, මනට එක එක සිතුවිලි පහළ වීම මේ ඔක්කොම පෙර කර්ම විපාක. ඒ විපාක හේතුවෙන්ම නැවත කර්ම සකස් කරගත්තොත් අපි සසරේ යන්නේක යනවා. ඒක නවත්ත ගන්න ආන් ඒ තැන යොනිසෝමනසිකාරය පාත්තන්න. කවුරු හරි බැන්න කියනක අපිට ආපහු බැන්නොත් මොකද වෙන්නේ? ආය ආපහු බැනපු ගමන් අපිටත් අයත් දැනුම් අහන්න අයත් කයක් ඇදිලා අයත් හම්බ වෙනවා. කරබන හිටිය. ඒක සමාජය නම් නිකන් නෝන්ජල් වගේ එකක් නේද? ඒ වුණාට කරන් දෙයක් නැහැ. බුදුහාරෝ කියප එක තමයි වටින්. කවුරු බෙල්ල ඇවිල්ලා කැපුවත් කරබනින්නයි තියෙන්නේ. එතකොට ඒ අපේ කර්ම පෙර කර්මේ බෙලි කපුප එක මොකද? විපාකයක්. ඒකට කාටවත් ඇඟිලි දික් කරන්නේ. පුදුම සතුටකින් පුදුම සැහැල්ලුවකින් ජීවිතය. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් තියෙන සතුට සැනසීම තියෙන්නේ අනාගතයේද මේ මොහොතේද? මේ මොහොතේ තියෙන සැපයක් ගැනයි භාගතුන් වහන්සේ පෙන්නන්නේ. සාමාන්‍ය ජීවිතේ මිනිසුන්ගේ සැපේ ඈ ඒ ලෙවල් ඉවරුනාම කැම්පස් ගිහලා ඉවරුනාම කසාද බඳලා ඉවරුනාම ළමයි හැදලා ඉවරුනාම කියලා අනාගතයට දාලා තියෙන්නේ. කවදාවත් හම්බෙන එකක් නෙවෙයි. නමුත් බුදු පියාණන් දේශනා කරන මේ මොහොතේ සැපයක් තියෙනවා. ආන් ඒ සැපය තමයි <clears throat> උත්තරම සැපේ අන්න ඒක ලබා ගන්න මේ පටිසම්පාදිතේ එතනින් තමයි මේ වේදනාව ප්‍රත්‍ය කරගෙනම තමයි අපි තණ්හාව උපත්වන්නේ. ඒකෙන් තමයි උපාදානයේ භවය කියලා නැවත ජාති භවටපත් වෙන්නේ. ඉතින් ඔන්න ඕක ප්‍රායෝගිකව බලන්න උත්සාහ කරන්න. ඒක තමයි මේ ජීවිතේ වටිනාම දේ බවටපත් වෙන්නේ. ඒක ඉතින් ඉඳගෙන ඉන්න ඕනේ යන එන ගම ජීවිතේ විඳින ගමම ජීවිතේ ඉන්න ගමම මේක බලන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙම බලමින් මේ නැවත ඒ ඒ අතීත කර්ම වලින් ඇති වෙනා වූ මේ ඵලය නැවත හේතුවක් බවට පත් නොකරගෙන කර්ම සංසිඳවමින් එහෙම නැත්නම් මේ තණ්හාව සංසිඳවන්නත් නැවත උප්පත්තියක් සඳහා යන ගමන ටිකක් කර අඩු කරගන්න මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පනා සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්ම වික්‍රම මධ්‍යස්ථානයේ අනුශාසක පූජ්‍යපාද මැලසිරිපුර ධම්ම කුසල ස්වාමින් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු